ශිරෝමි මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස අතරම මගේ ගැටලුවට පිළිතුරු uh, මටත් ඒ කාරණාව ගැනම තමයි අහන්න තිබුණේ uh, දැන් Tamanට යම් uh, ද්වේෂ සහගත සිතක් ඒ ආව ආවහම ඒ ද්වේෂය අපි ඒ ජීවිතය තුළ ඒන හැම වෙලාවෙම කොහොමද කල්පනා කරන්නේ දේශය දුරු කරගන්න ටික ටික ටික ටික දේශය දුරු කරගන්න කල්පනා කරන්න ඕනේ කොහොමද චිත්තානුපස්සනාව අයි ධම්මානුපස්සනාවට අනුව පොඩ්ඩක් ඒක පැහැදිලි කරගන්න තමයි මටත් අවශ්‍යතාවය තිබුණේ ඒ කියන්නේ බාහිර දේ ගැන අපි ඒ ධම් කිසි කෙනෙක් යම් මට ද්වේෂ සිතුවිල්ලක් එන්නේ මං ඒ අරමුණට විරුද්ධ වෙන නිසා. නමුත් ඒ එයාගේ ස්වરૂපය, එයාගේ ක්‍රමේ නමුත් ඒක ගැන මම ඒක විරුද්ධ ඒකට විරුද්ධ වෙලා ඒක ඒක මම කරගන්න වැරද්දක්නේ. ඉතින් අර ඒ නිසා අර කලින් මහත්මයා කිව්වා වගේ මට මම ප්‍රත්‍යවේක්ෂා කර ගැනීම තුල ඒක ද්වේෂය ටික ටික දුරු කරගන්න උපකාරයක් වෙනද ස්වාමීන් වහන්සේ ඒ අනුව චිත්තානුපස්සන අපි මීට කලිනුත් කියලා තියෙනවා අර සරල අභ්‍යාසයක් දවසේ විනාඩි 5ක් 10ක්වත් වෙන් කරගෙන අද දවසේ මගේ මනසට තදින්ම දැනුණු ඒ වගේ මනෝභාවයක් අරගෙන ඇයි එහෙම වුනේ මොකක්ද ඒකට හේතුව කොහොමද ඒ தත්ත්වය එතකොට බාහිර ලෝකයේ වැරද්ද තමයි අපිට පේන්නේ ඒක පැත්තකින් තියලා හරි ඒ අය මොකක් කළත් මම එහෙම හිතුවේ ඇයි මට ඒ විදිහට නොහිතා ඉන්න බැරි වුනේ එතකොට මොකද්ද මෙතනදී අන්න එහෙම යලි යලි අර කෙහෙල් ගහක පතුරු ගලවන්න වගේ ගැඹුරට ගැඹුරට මොකද්ද ඒකට හේතුව කොහොමද ඒක උනේ ඒක වෙනස් කරගන්නේ කොහොමද එහෙම එහෙම ප්‍රත්‍යවේක්ෂා කර කර බලන්න ඕන. ඊට පස්සේ ප්‍රායෝගික ජීවිතයේදී මම එහෙම තරහින් ඉන්නේ කියලා දැනුණු ගමන්ම දෙවෙනි අභ්‍යාසය පටන් පටන් ගන්න ඕන. අර වෙනම වෙලාවක් වෙන් කරගෙන කල්පනා කරලා තේරුම්ගත්තු කාරණා මෙතනට යොදා ගන්න උත්සාහ කරන්න ඕන. ඒ දැනුම මත ඉඳගෙන මනස ඒ මොහොතේම වෙනස් කරන්න වෑයම් කරන්න. ඒක පහසු නෑ. නමුත් උත්සාහ කරන්න. එතකොට ওই දෙකම කරගෙන යන්න ඕන. වෙනම වෙලාවක් වෙන් කරගෙන ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. ප්‍රායෝගිකව ඒක දැනෙච්ච ගමන් ඒ මොහොතේ වෙනස් කරන්න උත්සාහ ඔය දෙක පුහුණු කරගෙන යනකොට වෙනදා අපි අර විදිහට හිත නරක කරගෙන පැය භාගයක් දුක් විඳිනවා නම් ඒක විනාඩි 15කට 10කට 5කට දෙකකට විනාඩියකට තප්පර ගානකට අඩු කරගෙන ඇවිල්ලා මගේ මනස වෙනස් වෙනකොටම දැනෙන මට්ටමකට අපිට සතිය දියුණු කරන්න පුළුවන්. ඒ මොහොතේම වීරයෙන් ඒක දුරු කරන තැනකට අපිට පුහුණු වෙන්න පුළුවන්. එහෙම අනුක්‍රමයෙන් ඕන එතනට එන්න. ඒ සඳහා උපකාරයක් හැටියට ඕන නම් අපි ද්වේෂය දුරු කරගන්නේ කෙසේද කියලා කරපු දේශනා හතක් විතර ඇති අන්තර්ජාලයේ අපේ වෙබ්සයිට් එකේ ඇත්තේ පරණ කරපු දේශනා ටික එතකොට ඒ ටිකත් ඕනනම් අහන්න පුළුවන්. ඒකේ තියෙන්නේ එක එක විදිහට අපි කොහොමද කල්පනා කරන්න ඕන මේ द्वේෂය සම්බන්ධව. එහෙම විවිධ පැතිවලින් කල්පනා කරනකොට තමයි මේකේ තියෙන නිකන් නිස්සාරත්වය. මේකෙන් තමන් තමන්ටම කරගන්න හානිය. නිකන් මම මුලාවක නේද මම මේ නිකන් දේවල් උපාදාන කරගෙන නේද දඟලන්නේ. අවසානයේ මගේ චින්තනය, මගේ මුලාව මම දේවල් උපාදාන කර ගැනීම මතම මම ගැටෙනවා මිසක් මේක ලෝකේ අර්බුදයක් නෙමෙයි කියන එක හරියට තහවුරු වෙන වෙන තරමට තමයි අපේ द्वේෂය ටික ටික අඩු වෙන්න පටන් ගන්න. ඉතින් ඒකට එනකම් මේ ප්‍රත්‍යවේක්ෂා කර කර පුහුණු කරන්න. ඔව් ඒ ඒ ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේ එතකොට එතන අකුසලයට ඉන්න බැහැ එතන ඒතර කුසලයේ තමයි එතන ඒ වෙලාවේ වැඩ කරන්නේ නේද ස්වාමීන් වහන්සේ. සිහිය උපදවා කුසල ඔව් සිහිය උපදවා ගත්තොත් ඒක කුසල් සිතක්. ඉතින් ආය සිහිය ආයෙත් අපි අකුසලයට වැටෙන්න බල මොකද එක හිතක් හැමතිස්සෙම පවතිනවා කියලා නියමයක් නැහැ. සැනකින් ඒ සිත නිරුද්ධ වෙනවා. ආය අකුසල් සිත් මතුවෙනවා. ආය අපි උත්සාහ කරනකොට සිහිය ප්‍රඥාව උපදිනවා. එතකොට කුසල් සිත් ආයෙත් අකුසලයට වැටෙනවා. ඉතින් මේ මේ දෝලණය තමයි හැම විටම. ඉතින් ඊට පස්සේ අර අකුසලයට වැටෙන වාර ගන්න අඩු කර කර කුසලයේම රඳා පවත්වන්නා වාර ගන්න වැඩි කර ගන්නවා. ඒක ඉතින් සතතාභ්‍යාසය. කියන්නේ භාවිතා බහුලීකතා නැවත නැවත කරනකොට තමයි ඒක මේ මට්ටමට වැටෙන්නේ. ඒතර අපිට සමෙන්වස පරමාර්ථ ධර්ම ගැන අපේ වෙලේ එතන මෙනෙවීමක් සිද්ධ වෙනවද පරමාර්ථ ධර්මවල මේක නාම රූප ධර්මතාවයක් එහෙම කියලා අපිට මේ අපි මේ ඇති කරගන්න දැනුම එතනට ප්‍රයෝගී කරගන්න පුළුවන් ඒ කාරණේ විශ්ලේෂණය කරගන්න. හැබැයි විශ්ලේෂණය කර කර ඉඳලා විතරක් හරියන්නේ වීර්ය කරන්න ඕන ඒක දුරු කරන. මේවා දැන් මේවා අපිට ප්‍රත්‍යවේක්ෂණයට වැදගත් වෙනවා. සහ කරුණක් මතුවෙනකොට ඒක අවබෝධ කරගන්න අපට උදව් වෙනවා. හැබැයි අවබෝධ කර ගැනීම අපිට අවබෝධ කරගත්තාම ඊළඟට වීරයෙන් අපේ දුර්වලකම දුරු කරනවා. ඒ අවබෝධයේ ප්‍රඥාව ගැඹුරින්ම පහළ වෙනවා නම් වීරය ඒක ඇතුළෙම තියෙනවා. එතකොට ආය අමුතුවෙන් වීර්ය කරන්න කියලා දෙයක් නැහැ. දකින්නකොට ඒක අහෝසි වෙනවා. හැබැයි මුල් අවස්ථාවේදී අපිට මේවා වෙන වෙනම පුරුදු කරන්න වෙනවා. වීර්ය වෙනම, ප්‍රඥාව වෙනම. මොකද ඒවා ඒවා සංගත බව. ඒවා එක්ක යෙදෙන්නේ කොහොමද කියලා අපේ මනසට තාම හුරු වෙලා නැහැ. ඉතින් මාර්ගාංග 8ම එක හිතක එකවර යෙදෙනකොට තමයි ක්ලේශ මූලයන් අහෝසි වෙන්නේ. එතකොට ප්‍රඥාව ඇතුලේ ප්‍රඥාව අවදි වෙනකොට ඒ හිතේම වීර්යයක් තියෙනවා. එතකොට ප්‍රඥාව මතුවෙන තැන වීර්ය සක්‍රියයි. දැන් අපිට ප්‍රඥාව මතුණාට එතන වීර්ය සක්‍රිය නැහැ. දැන් අපිට වීර්ය මතුණාට එතන ප්‍රඥාව සක්‍රිය නැහැ. දැන් අපිට සිහිය මතුණාට එතන වීර්ය තියනවා කියලා නියමයක් නැහැ. අන්න එහෙම වෙන වෙනම තමයි තාම අපිට යන්තමට යන්තමට මේවා අහුවෙන්නේ. ඉතින් ඒවත් දියුණු කරලා දියුණු කරලා අන්තිමට ඒවා සංයුක්තව එකට ඒකාබද්ධ එක්සිතක මතුවෙන තැනකට පුහුණු කරන්න ඕන. එහෙම මාර්ගාංග 8ම එක හිතක එකවර පහළ වුණොත් තමයි ක්ලේශ ප්‍රහාණයට අවස්ථාව සැලසෙන්නේ. පැහැදිලි ස්වාමින් වහන්සේ පැහැදිලි බොහොමත්ම පිං ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. සරණයි.